අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තීන මිද්ද කියන මේ නීවරණ ධර්මය පිළිබඳව. මේ නීවරණ ධර්මය පිළිබඳව ඔබ අපි නොදන්න කරුණු දැන ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. නීවරණ ධර්මයේ ස්වභාවය මොන වගේද? ඒ නීවරණ ධර්මයේ ඇති වෙන්නේ මොන වාගේ කාරණා මුල් කරගෙනද? ඒක නැති කරගන්නේ කොහොමද? නැති කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රමවේද මොනවාද? ඒව නැතිවීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ආදි වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් සිරිත් පරිදි අදත් මේ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මේ සදහම් මණ්ඩපේ සුපෝෂණය කිරීම සඳහා වැඩම කර සිටිනෝ ඔබ අපි හැම දෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මහත්මයාණන් වහන්සේ අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපි හඳුනන්නේ අපි හන්නේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලිකවම මේ තීන මිද්ධ කියන නීවරණ ධර්මයේ පිළිබඳව. අපි අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට පැහැදිලි කරලා දෙමු අපි හාඳරණි කුමක්ද මේ තීන මිද්ධ කියලා කියන්නේ. දේරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ සම්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කර පරිදිම අද නිවර්ණ ධර්ම වල තුන්වෙනි නිවර්ණ ධර්මය. හැබැයි මෙතන තුන්වෙනි නිවරණය කියලා කිව්වට අභිධර්මයේ හැටියට නම් අභිධර්මාර්ථ සංග්‍රහයේ සඳහන් වන්නේ අට නිවරණාසයුම් කියලා නිවරණ ධර්ම අටක් හැටියට. එහෙම. ඉතින් දැන් මේ තීන මිද්ද කියලා කියන්නේ චෛසික දෙකක්. අකුසල චෛසික 14න් චෛතසික දෙකක් තමයි තීනයයි මිද්දයයි. දෙකෙන්ම කෙරෙන එකම කෘත්‍ය නිසා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මොකද මේ දෙක කවදාකවත් වෙන වෙනම එදෙන්නේ නැහැ. එහෙමයි. තීන එක තැනකදීලා මිද්දේ තව තැනකදීන්නේ නැහැ. තීන යෙදෙනවා නම් ඒකාන්තයෙන් මිද්දේ යෙදෙනවමයි. හරියට අර කුසල් පැත්තෙන් ගත්තොත් සති සම්පජඤ්ඤ වගේ. සිහිය තියෙනවා නම් එතන අවබෝධය ඒකාන්තයෙන් තියෙනවා වගේ තමයි. තීන යම් කිසි තැනක තියෙනවා නම් එතන මිද්ද ඒකාන්තයෙන්ම තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය පංච නීවරණ වල කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නම් හරි ඕලාරිකයි. දැන් භාවනා කරන කෙනෙකුට උනත් ප්‍රබල තර්ජනයක් එල්ල කරන නීවරණ දෙකක්. එහෙමයි. හැබැයි මේ තීන මිද්ද නීවරණයක් ඒ වගේම තර්ජනයක් එල්ල කරනවා. නමුත් ඒක පේන්නේ නැහැ. එහෙම. ඒක තමයි ඒකේ තියෙන ස්වභාවය. එතකොට ස්වාමීන් වහන්සේ තීන කියලා කියන්නේ සිතෙහි අලසකම, කම්මැලිකම, ඊළඟට උදාසීනකම නැත්තම් නිදිමත ගතිය අන්න ඒ වගේ ස්වභාවයක් තමයි සිතෙහි සිත හකුලන ස්වභාවයක් තමයි පීන කියන චෛතසිකයෙන් කරන්නේ. එහෙම. මෙද්ද කියන චෛතසිකයත් ඒකමයි ඒකෙන් කරන්නේ අත්‍තරම අර ඒකට එකතු වෙලා දෙන අකුසල ධර්ම අර විදිහටම කම්මැලි කරනවා ඒ වගේම අලස කරනවා ඒ වගේම අර උදාසීන ගතියක් ඇති කරනවා මේ නිද්ද කියන চৈতසිකයෙන්. එහෙම. එතකොට දැන් තියෙන කියලා කියන්නේ සිත හකුලවනවා. නිද්ද කියලා කියන්නේ চৈতසික ධර්ම හකුලවනවා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේ තියෙන නිද්ද කියන මේ නීවරණය හර හරිම සූක්ෂමයි කියලා කියන්නේ දැන් භාවනා කරන කෙනෙක් සමහර වෙලාවට කාලයක් මේකෙන් කියන්න බැරි තරම් උපතක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මොකද කාමය ව්‍යාපාදයක ටිකක් යම් කිසි මට්ටමකට තේරෙනවනේ ඕලාරිකව. දැනෙනවනේ. දැනෙනවා. තරම් ස්වාමීන් තීන මිද්ද කියන නීවරණ දෙක දැන් බොහෝ යෝගාවචරෝ ඉන්න එක පිළිගන්න කැමතිත් නැහැ. මුළු ජීවිත කාලෙම භාවනා කරනවා කියලා මේ තීන මිද්ද දෙකට අහු වෙනවා. ඉතින් කොහොමද අපේ අන්තරණේ එහෙම අහු වෙන්නේ? ඒ අහු වෙන්නේ කියන්නේ ස්වාමීන් දැන් ඔන්න භාවනා කරනවා භාවනා කරන්න ඉඳ ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ දැන් හැමදාම මට මේ සමාධිය තියෙනවා. දැන් මගේ හිත පාවෙනවා. මට දැනෙන්නේ මේ ආදී වශයෙන් කියලා සාමනහක හොඳට වාඩි වෙලා ඉතින් ඒගොල්ලෝ දැන් අර පරිවංකෙටම වාඩි වෙලා හොඳට පුරුදු වෙලා තියෙනවා නිදා ගන්න. අපහන ළඟදී මා මුණ ගෙහිච්ච මේ මහත්මිය එතුමා ඇත්තටම කරන්නේ මේ වඩු කර්මාන්තය අපහන්නේ එතුමා බොහොම හොඳට ඔය භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා භාවනා කරන කෙනෙක් කියලා එතුමා මා සමග කිව්වා. ඉතින් මගෙන් අහුව ප්‍රශ්නයක් දැන් මේ ආනාපාන සති භාවනාව වගේ කරගෙන යනකොට කාලයක් යනකොට මේ ආශ්වාස ප්‍රශ්වාස රැල්ල දැනෙන්නේ නැහැ, තුනී වෙන්නේ මේ ඊට පස්සේ එයාට කිසිම දැනීමක් නැහැ කියලා ඒකෙම රැඳී සිටින්න අපේ අතර මේ කියපු නිසා මම ඒක අහන්නේ. එතුමා වගේ කෙනෙකුට එයින් එහා එහෙම නොදැනී යනවා නම් මොකද්ද කරන්න තියෙන්නේ ඊට පස්සේ එතනින්? ඒක නවත්තනවද, තවදුරට වැඩි කරගන්නවද නොදැනී? ඔව් ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් ඒකත් තීන මිද්දේ ස්වභාවය. ඔව් තීන මිද්ද ඒක තමයි හරියම සූක්ෂමයි. දැන් ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වගේ භාවනාවකදී ඉතින් කාලයක් යනකොට හුස්ම රැල්ල නොදෙලී යන ගතියක් තියෙනවා. එහෙම කියන්නේ ඒක බොහොම අර හිතේ ඒක අපහන්නේ මේ දියුණු මට්ටමක අවස්ථාවක්ද? දියුණු මට්ටමක අවස්ථාවක්. හැබැයි ඒක සමහර වෙලාවට තියෙන විදිහටත් යන්න පුළුවන්. බොහොම කල්පනාවෙන් තමයි තේරුම් ගන්න ඕන. හැබැයි ආනාපාන සති භාවනාවෙන් අපි ඉලක්ක කරන්නේ දැන් ස්වාමීන් වහන්සේ ගන්නවා දැන් සතිපට්ඨාන සූත්‍රයේ හොඳටම සතර සතිපට්ඨාන දිහා අපි හොඳට පරිශීලනය කරලා බලනකොට තේරෙනවා ඉතින් දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ දින හතකින් උනත් නිවන් දකින්න පුළුවන් මේක හරියටම පරිශීලනය කරොත්. එහෙනම් ඒක සතිපට්ඨානයක් ගන්න වෙයි කියලා තියෙන්නේ සතර සතිපට්ඨානම. එහෙනම් එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපි ওই කතාව බුද්ධ වචනේ තියෙන නිසාම සතිපට්ඨාන සූත්‍රයේ හොඳට කියවලා ඒක අටුවාවක් කියන ටීකා පැරණි පොත්පත් වල බැලුවා මේකේ විශේෂත්වය මොකද්ද? එහෙම. මේ දින හතකින් නිවන් දකින්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ වදාළ එකම දේශනාවනේ. එහෙම සහතිකයක් ලබා දීපු අවස්ථාව. අවස්ථාව. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ එතනදී තේරිච්ච දෙයක් තමයි අපිට අහුවෙච්ච වචනයක් තමයි පජානාති කියන වචනේ. විශේෂයෙන් දැනගන්න. සිහිය. එතකොට මේ භාවනාව තුළින් ඒකාන්තයෙන්ම සිද්ධ කරන්නේ සිහිය දියුණු කිරීමමයි. දැන් බලන්න අපි මෙතනදී හොඳට හිතට ගන්න ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේ <clears throat> විනය පිටකයේ ශික්ෂාපදයක් ගත්තාම ඕකේ අන්තිකම සූක්ෂමව අපිට පැහැදිලි කරනවා මේකයි ආපත්‍ය මේකයි අනාපත්‍ය මේකයි කැප මේකයි අකප ඔය විදිහට විනය පිටකේ ගත්තාම මේක අමුතුම ගණිත ශාස්ත්‍රයක් වගේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ විනයෙන් අපට විනය තියෙන්නේ ඇත්තටම අපිට විනය අල්ලගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ විනය අපේ හික්මීම පිණිස අවශ්‍යයි හැබැයි අපේ ඉලක්කය තමයි නිවන සාක්ෂාත් කර ගැනීම. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ බලන්න නිවනට අදාළ වන සිකපදයක් පිළිබඳව උත්තර සූක්ෂමව දේශනා කරලා මේ ලබා ගන්න ඕන නිවන ගැන එක එක කතා කිය දේශනා වෙන්න විදිහක් නැහැ නේ. ඒක සතිපට්ඨාන සූත්‍රයේ මොනම දෙයක්වත් නැහැ තියෙන්නේ සිහියම දිනු කරන්නේ. ඒත්තරම දැන් අද තියෙන එකම දේ තමයි සම්මත එකක් සාමාන්‍යයෙන් මතු කරපු එක හරි හොඳයි. දැන් ඒ කාලේ තථාගතයන් වහන්සේ දැන් අද පංච නීවරණ ගැන කතා කරනවා. සූත්‍ර දේශනා කියවනකොට මට හිතුනේ අනේ භාග්‍යතුන් වහන්සේ පංච නීවරණ දේශනා කරේ එක එක පුජ්‍යලා ටික එක විදිහට දේශනා කරලා තියෙනවා. කොතනවත් ස්වාමීන් වහන්සේ දැන් මේ පංච නීවරණ 아무තු විග්‍රහයක් කරලා නැහැ. දැන් සරුවත්යන් වහන්සේ කවදාවත් දැන් මේ ආයතන 6 දැන් අද මේ කාලේ නොයේක් විදිහට විග්‍රහ වෙන විදිහට භාගතුන් වහන්සේ විග්‍රහ කළා නෑ. එහෙමයි. හැම තැනම තියෙන සංස එකම විදිහක්. එතකොට දැන් අපේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙට දැන් මම ආවොත් දැන් අතන මේ පඩු කර්මාන්තයේ නිවනේ මහත්මයා එතුමාට ඇත්තටම හොස්ම රැල්ල නොදැනවනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි එතුමා ටිකක් බොහොම සිහියෙන් මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට එතනදී හිතන්න කියන පැරණි පොත්පත්වල තියෙනවා භාවනාචාර්යවරුන් කියන දෙයක් තමයි තමන්ට සිහිය දැන් හොඳට තියෙනවා තමන් හිතන්න ඕනේ මම මැරිලා නැහැ මම සිහිය මුර්ජා වෙච්ච කෙනෙක් නෙවෙයි මගේ සිහිය හුස්ම රැල්ල තියෙනවා තියෙනවා ඒක උඩ හුස්ම රැල්ල එහෙම හිතනකොට සාමාන්‍ය හුස්ම රැල්ල ආයෙ දැනෙන්න ගන්නවා එහෙම ඒකට හුස්ම රැල්ලම බල බලා ඒක ඉතින් අර ආස්වාද ප්‍රාස්වාදයේ දීර්ඝ එක කෙටි එක ওই විදිහට හුස්ම රැල්ලේ අවස්ථා ටිකටම බලන්න තියෙනවානේ. අපහනේ එහෙම හුස්ම රැල්ල නොදෙනී යන්නේ ඒ හුස්ම රැල්ල තරම්ම සියුම් වී යන හින්දාද ඒක? පැහැදිලිවම සංස එහෙම දැන් කාලයක් භාවනා කරනකොට සියුම් වීගෙන යනවා. ඒ කියන්නේ හිත මේ නෑ. දැන් එන්න එන්න එන්න හිත දැන් අර පුදුම විදිහේ සමාධියකට පත් වෙනවනේ සාමාන්‍යයෙන්. එතකොට අර ගතත් සැහැල්ලු වෙන තරමට හුස්ම රැල්ලත් සියුම් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකට දැන් අහු වෙලා මේක තමයි ලොකුම නිස්සාව කියලා මේක තමයි ලොකුම ප්‍රතිඵලය කියලා ඒක අතහැරලා ඒ පාවෙන ගතියට හිටියොත් සමහරවිට මේ තියෙන විදිහට අහු වෙන්නත් පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ භාවනාවට අදාළ නොවන උපක්ලේශයක් ඒකාන්තයෙන්ම මොකද කවදාකවත් ධර්මයේ කොතනවත් විස්තර කළ නැහැ නනුව සිවුම් ගතිය තමයි උතුම්ම දේ කියලා. එහෙම එහෙම මොනම තැනකවත් නැහැ. ඒක අතරමඟදී ලැබෙන නිකන් අතුරු ඵලයක් විතරයි. ඵලයක් විතරයි. එහෙමයි. එතකොට සානක ඒවට අපි හිත යොමු කරගත්තොත් ඒක නේද දැන් සත්‍යවිසුද්ධියේදී දැන් චිත්තවිසුද්ධිය ළඟා කරගත්තට පස්සේ මග්ගාන්ත අමග්ගාන්ත නත්වාට තණ්හාන මග්ගාන් මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා තියෙනවා. මාර්ගය අමාර්ගය තේරුම් ගන්න ඕනේ. ඒකට පළපුරුදු ඒ වගේම භාවනා කරලා තියෙන කර්මස්ථානාචාර්යවරයෙක්ගෙන් අනිවාර්යෙන් උපදෙස් ලබාගෙන ඒ ගමන යන්නට ඕනේ. එහෙම. එතකොට අපි හන්නේ එහෙම නොදෙනී යාම තුළ අපි හඳුර කියපු විදිහට වඩාත් අවධානය යොමු කරලා ආපහු එක දැනගන්න උත්සාහ කරන්න ඕනේ. ඔව්. එතකොට මේ දැන් නොදෙනී යාම තුළ එතන එහා මේ යන්න උත්සාහ කරනවට වැඩිය දැන් ආනාපාන සතිය යම්කිසි එක දිගට පවත්වාගෙන යෑමේ කිසියම් බිඳීමක් වෙන්න පුළුවන් එහෙම බිඳුනට කමක් නැද්ද නැවත අර සිහිය මේ ආශ්වාස ප්‍රශ්වාස රැල්ල මතු කරලා ගැනීම සඳහා නැත්නම් ඒකට ඇත්තට අමුතුම උත්සාහයක් අවශ්‍ය නැහැ සාමාන්‍ය එහෙම යන්තම් හිතනකොට හුස්ම රැල්ල දැනෙන්න පටන් ගන්නවා මොකද අර අසහියෙන් අදන් පා වෙනවා ඒක ඔහි ඉන්නවා කියන එක එහෙම මේ සූත්‍රාන්තගතවල ඒ ප්‍රසාරක දේශනාව එහෙම එකක් නෑ. එහෙම ඉන්න කියලා සමහර අවස්ථාවල දැන් කර්මස්ථානාචාර්යවරු එහෙම කියනවා. දැන් එහෙමනම් සතිපට්ඨාන සූත්‍රය මම ඒකයි ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලත් උතෙන්ට ආවේ විනය පිටකේ නිවනට අදාළ වෙන දෙයක් ගැන මෙච්චර සවිස්තරාත්මකව තථාගතයන් වහන්සේ විස්තර කළා. මේ අපේ එකම ඉලක්කය වන නිවන සම්බන්ධව අපිට ප්‍රශ්නාර්ථයක් තියන්නේ නැහැ එහෙම. උන්වහන්සේ හැමතැනම තියන්නේ සිහිය. එහෙම. සිහියම දිනු කරන්නේ. ඒ නොදෙනී යනවා යනු සිහිය එක්තරා විදිහකින් ඒක තේරුම් ගන්නට මද බවක් කියලා හිතන්න පුළුවන් නේද? ඔව් මද බවක් ඇත්තට සංසාර භාවනා කරන කෙනෙකුට ඇත්තටම ඒක ඒකේ ලොකු අර නීවරණ ටිකක් යටපත් වුනහම ඒ අර ඉතේ ඇති වෙන සංසිඳීම තමයි සාධකයෙන් පෙන්වන්නේ. එහෙම. ඒතකොට ඒ උනත් දැනගන්න ඕනේ. ඒ අතරේ ඒ උනත් පජානාති ඒ උනත් විශේෂයෙන්ම දැනගන්න ඕන. මම අපි හන්නේ එතුමාට මෙහෙම අදහසක් යෝ මම නිවැරදිද කියලා මම හරියට දන්නේ නැහැ. දැන් අපි වාහනයකින් යන වෙලාවක අපි හන්නේ වැස්ස වෙලාවත දැන් වාහන ඉස්සරහා වීදුරු වින් ස්ක්‍රීන් එකට වහල වහල හුමාලේ වගේ බැඳෙනවනේ. ඒ බැඳුනහම ඉස්සරහා පාර පේන්නේ නැති වෙනවා. එතකොට රියදුරු මහත්තයා සමහර වෙලාවට වීදුරුවට වඩාත් ලඟ වෙලා ළඟ උවමනාවෙන් බලබලා එළවනවා. දැන් පාර පේන්නේ නැtei කියන එකෙන් අදහස් කරන්නේ පාර නැහැ කියන එක නෙවෙයි අපලන්නේ. පාර තියෙනව පේන්නේ නැති කියන ප්‍රශ්නේ. ඒතකොට එහෙම වෙලාවට වඩාත් උවමනාවෙන් බලලා පාර හරියට කොතනද කියලා වටහා ගන්නවා වගේ. අර මීදුමක් අතරින් යන කෙනා වැඩි උවමනාවෙන් බලලා අර මග සලකුණු අනුව ඒ පාරේ ගමන් කරනවා වගේ මම එතුමාට කිව්වා වඩාත් අවධානය යොමු කිරීම යෝග්‍යයි කියලා ඒක ගැලපෙනවා සානත බලපහම අපේ ස්වාමීන් වහන්සේ හොඳ කර්මස්ථානාචාර්යවරයෙක් මම හිතලා ඒක තමයි නෑ ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක ඉතාම හොඳ මේ අර කෙනෙකුට තේරෙන විදිහට කියපු අවස්ථාවක් ඇත්තටම ඒක තමයි මේ යුක්තිය දැන් ඇත්තටම ඒක හොඳම හොඳ උපමාවක් ඇත්තට එහෙම අපහන්නේ අපි හන්නේ එතකොට දැන් දැන් මතක් කළේ දැන් මේ විදිහට හුස්ම රැල්ල තුනී වීගෙන යනකොට තීන මිද්දේ වගේ එන්න පුළුවන් කියන එක. එතකොට මූලිකවම අපිට අපෙන් තේරුම් ගන්න ඕන සිතේ තියෙන කම්මැලිකමයි සිතවිලි වල තියෙන කම්මැලිකම කොහොමද මේක වෙනස හඳුනාගන්නේ අපේ හැම කරන ස්වාමීන් වහන්සේ මේ වෙනස හඳුනාගන්න ඒසි පාසු වැඩක් නෙමෙයි. නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඇත්තටම දැන් මම හිතුවා ස්වාමීන් වහන්සේ පහයි කියලා. මොකද දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට කිසිසේත්ම අටුවාවල සඳහන් වෙනවා මේ සිතෙහි චෛසිකෙහි තියෙන වෙනස හඳුනා ගන්න බෑ. බෑ. ඒ ඇත්තම අර තීන කියන වෙනම චෛසිකයක් තමයි මේකෙන් සිත හකුල වීමක් කරනවා. මොකද සිතක් නැතුව චෛසික උපදින්නෙත් නෑ. චෛසික නැතුව හිතක් උපදින්නේ. එහෙම අර දැන් අපි හඳුරන්නේ සිතවිලි ගැන හඳුන්වනකොට මතක් කරනවනේ අර ඒ කුප්පාද නිරෝධාජේ කාලම්බන වතුක ඒ ඒ වගේ දැන් මෙතන චෛතසික දෙකක් තියෙනවා. ඒ චෛතසික දෙක එකක් කෙලින් ඍජුවම චෛතසික සමගින්ම වැඩ කරන චෛතසික අනිත් එක සිත සමගින් වැඩ කරන චෛතසිකයක් දෙකෙන්ම කරන්නේ එකම කෘත්‍යය. එහෙම. ඒත්‍රම් දැන් අපි සිතයි චෛතසිකයි දැන් සාමනාහිකව එක් උපාද නිරෝධාති කියන දේශනාව. ඒතර ඇත එකටම උපදිනවා එකටම නිරුද්ධ වෙනවා. ඒකට ඇත්ත සිතක් නැතුව චෛතසික ඇති වෙන්නේ නැහැ. චෛතසික නැතුව හිතක් ඇති වෙන්නේ නැහැ. එතකොට අර දැන් අර කසායයි මේ වතුරයි වෙන් කරන්න බෑ වගේ. එහෙමයි. එතකොට සාමනාහික දැන් අර මේක අර ධර්මතාව හැටියට මේක බොහොම විනිවිද දකින්න ඕන නිසා තීන කියලා කියන්නේ අතර මේකින් කරන්නේ හිතේ හැකිලිච්ච හකුලන ස්වභාවයක්. ඉතින් මිද්දෙන් කරන්නේ මේ මිද්දය ඒ චෛසිකය පිරිවරාගෙන ඉන්න ඉතුරු අකුසල චෛසික ටික අකර්මණ්‍ය කරනවා. එහෙමයි. අකුසල චෛසික පාව මෙතන අකර්මණ්‍ය වෙනවා. ආහ්. දැන් ඇත්තටම මේක තමයි මෙතන තියෙන විශේෂත්වය. දැන් අපි හිතමු දැන් තීන මිද්‍යාව අකුසල චෛතසිකයක් නුඹ <coughs> අකර්මණ්‍ය වෙන්නේ අපි හඳුනන මෙතෙන්දී තීන මිද්‍යාව සම්බන්ධ වෙලා ඒක අකර්මණ්‍ය වෙනවා කියලා කියන්නේ සමහර දැන් ඇත්තටම දැන් අපි ඔකට උත්තරේ මෙහෙම කතා කරොත් මේ තීන මිද්දය ඇති වෙන ආකාරය ගැන කල්පනා කරොත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. එහෙම. දැන් තීන මිද්දය ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ අරතියනේ. අරතිය කියන්නේ අරතිය කියන්නේ රති අරති අකමැත්ත අකමැත්ත දැන් කියන්නේ අරමුණේ අකමැත්ත රති කියන්නේ ඇලීම ඇලීම අරතිය කියන්නේ නොඇලීම නොඇලීම කියන්නේ මෙතන අපයන්නේ මේ අර අවබෝධයෙන් නොඇලීම නෙවෙයි නේද නිකන් නෑ නෑ නෑ සනක මේ සාමාන්‍ය යම් කිසි දෙයකට තියෙන ඒක පටිඝ මිශ්‍රිත එකක් පටිඝ මිශ්‍රිත එකක් ඒක සනක දැන් අපි හිතමු දැන් මෙහෙම ගත්තොත් පහසොයි කුසලාරම්මනේ ඇලෙන්නේ නැහැ එහෙමයි කුසලාරම්මනේ ඇලෙන්නේ නැහැ අරතිය එහෙමයි දැන් සාමත බලන්න සාමාන්‍යයෙන් දැන් මේ තීන මිද්දය ඇතිවීමට ප්‍රධානම හේතුව තමයි අරතිය සමග අයෝනිසෝ මනසිකාරය. එහෙම. දැන් අපි කාමච්ඡන්දේ ගත්තොත් සුබ නිමිත්තත් එක්ක අයෝනිසෝ මනසිකාරය. ද්විආපාදේ ගත්තොත් පටගියත් එක්ක ගැටෙන අරමුණත් එක්ක අයෝනිසෝ මනසිකාරය. එහෙම. මෙතන තීන විද්‍ය හටගන්න ප්‍රධානම හේතුව තමයි අර්ථයත් සමග අයෝනිසෝ මනසිකාරය. එතනක අර්ථයත් එක්ක කියලා කියන්නේ දැන් අපි දැන් බලමු. කුසල රම්මණයක් අපිට කියන්න මේ අරතිය ඇති වෙන. ඔව්. එතකොට තමයි මම මේක පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න. දැන් සම්නක දැන් බලන්න අරතියකින් නොඇලීම. දැන් අරමුණේ නොඇලෙනවා. දැන් අපි දැන් බණක් අහනකොට දැන් බොහෝ දෙනා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපි ධර්ම දේශනාවක් සංවිධානය කරලා සමහර දායක උදවිය මම කියනවා. ඒ ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ ඉතින් ඒ පැය හොඳට බණ අහන්න දෙපේ. සමහර අයට ඉතින් මේ වාදී වෙන්න බෑ. අපි ඒ නිසා පුටු සකස් කරා ඒක කමන්නේ නැද්ද ස්වාමීන් වහන්සේගේ ආසනය ටිකක් මුස අපේ දැනක හදලා ඉතින් අපිත් ඉතින් ඒකට අනුමැතිය දෙනවා කමන්නේ හොඳයි ඒක පැය බණහන් හැබැයි ඒ හොඳට ආසන හැදුවත් ඒ ආසනවලත් නෙදී එහෙම එහෙම අවස්ථා තියෙනවා පහසුකම් වැඩි වෙනකොටත් තීන මිද්දේ වැඩි වෙනවා වැඩි වෙනවා දැන් මම කියන්න යන්නේ ස්වාමීන් වහන්සේ දැන් බලන්න දැන් එතන අරති අර ධර්මයක තියෙන කුසලයේ තියෙන අකමැත්ත නිසා පානේ තියෙන විදිහ ඇති වෙන්නේ. පුටුවට රතිය තියෙනවා අපේ හන්ද. පුටුවට රතිය තියෙනවා. පුටුවට රතිය තියෙනවා. එහෙනම් නින්දට රතිය තියෙනවා. ඇහැරලින් නැහැ රතිය රතිය තියෙන්නේ. දැන් බලන්න සාත දැන් ඒකේ හොඳම තැන දැන් ඔය සාමාන්‍ය තරුණ තරණයෝ බොහෝ වයස උදවිය පවා යනවා. දැන් අපි හිතමු සංගීත ප්‍රසංගයක් තියෙනවා. එතන පුටු දාන්නෙත් නැහැ, නිකුත් නැහැ. එළි වෙනකම්ම හිටගෙන තමයි සමහර එළි වෙනකම්ම එහෙම ඒ ගීත ශ්‍රවණය කරන අහනවා නටනවා එහෙනම් පැහැදිලි බොහොම පැහැදිලි උදාහරණයක් අපිට එතකොට කිසිම මේ එයාට මේ නිදිමතක් දැනෙන්නේ නැහැ මහන්සියක් නැහැ එපාවීමක් එපාවීමක් නැහැ අර බලන්න දැන් අකුසලයක දැන් අතනදී අකුසලයක රතිය එහෙමයි හැබැයි කුසලයට අරතිය අරතිය එතකොට දැන් බලන්න සම්පත දැන් අර අච්චර ආසන පැනෙව්වත් ඒවා ඒ පැය ඉන්නත් ආසන පනවනවා. නමුත් එතන සංගීතයක් වගේ දෙයක් තිබ්බොත් එහෙම පනවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් මේ අරතියත් එක්ක අයෝනිසෝ මනසිකාරයේ යෙදුනහම ස්වාමීන් වහන්සේ හොඳට මේ තියෙන විද්දේ සකස් වෙනවා. එහෙම. එතකොට දැන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් මට ඒක දැන් අරතිය ක්‍රියාත්මක වෙන කුසල ආරම්මණයක් මොකක් හරි අර අපි හන්ද දැන් මෙතනත් බොහොම පැහැදිලි අපිට ධර්ම දේශනාවක් කට තියෙන අරතිය. නිසා තීන මිද්දේ ආවා තව ඒ වගේ තීන මිද්දේ එන හොඳ ක්‍රියාවක් මුල් කරගෙන දැන් භාවනාවත් ওই විදිහටම ගන්න පුළුවන් භාවනාවක් ඇත්තට මේ විදිහටම ගන්න පුළුවන් සංස දැන් අරතිය මුල් කරගෙන භාවනාවට රතිය තියෙනවා නම් කැමැත්ත තියෙනවා නම් තීන මිදි යට වෙනවා. එයා නිදිමත ඇති කරගන්නේ නැහැ. අතරම සංදම පංච නීවරණ ගැන කියනකොට අර ජාගර සූත්‍රය තියෙනවනේ අර පහක් නිදා ගන්නකොට පහක්ම නැගිටිනවා. එහෙමයි. නේද? මේ පහ නිදා ගන්නකොට තව අනෙක් පහ නැගිටිනවා. එහෙමයි. ඒකද කියන්නේ මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ උස්සන්න වෙනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැටෙනවා. ඒගොල්ලෝ නිදා ගන්න. නිදා ගන්න. හැබැයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥාව තියෙනකොට මේගොල්ලෝ එහෙම. යට යනවා. ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට නීවරණ ධර්ම යට යනවා. යට වෙනවා. එහෙම. එතකොට සානස් දැන් අපි සානස් දැහැවිය දැන් තවත් උදාහරණයක් කරගත්තා. දැන් ප්‍රායෝගික උදාහරණයක් කරගන්න කලින් කිව්වා වගේ. ඔව් ප්‍රායෝගික උදාහරණයක් ගත්තාම සානස් දැන් ඇත්තටම දැන් දැන් මම කිව්වා අර අකුසලයට පවා දැන් සමහරලාට මේ මේ අරතිය නිසා තාට අකුසල් සිද්ධ වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. එහෙම. අපි හිතමු දැන් කෙනෙකුට අර විදිහටම හිතේ බොහොම අරපිය අලසකම් නැති. ඒකකට අපි හිතමු කාමච්ඡන්දයෙන් වෙන දෙයක් වුණත් එතන වලකින්න පුළුවන් මේ තියෙන වෙද්දේ නිසා. එහෙම. ඊළඟට දැන් ඒක දෙපැත්තටම බලපානවා. ඒක දෙපැත්තටම බලපානවා. එහෙම. ඊළඟට දැන් තරහක් ඇවිල්ලා ඒත් ඉතින් මිනිස්සයා බොහොම කම්මැලි වෙන <laughs> නැගිටින්න. ඉතින් සමහරවල්ලාට මොකක් හරි ගැටෙන අරමුණක් ආවත් මිනිස්සයාගෙන් තියෙන මිද්දේ බහුල නම් ඒකත් ක්‍රියාත්මක වෙන්නේ. අර කුම්භකරණය නිදාගෙන ඉන්නකන් අවුලක් නැතුව ඉන්නවා වගේ නේද අපහනේ. එතකොට නිදාගෙන ඉන්න කාලේදී එයාගේ ද්වේෂය ඇවිස්සෙන්නේ නැහැ. ඇවිස්සෙන්නේ නැහැ. අර මේ අතන නින්දට යාගේ රතිය තිබුණ නිසා ද්වේෂය යටපත් වෙලා ගියා. සමහර නින්ද නැති වෙච්ච නැති වෙලා හැරිච්ච ගමන් බාහිර අරමුණත් එක්ක ද්වේෂය ඇවිස්සෙන්න පුළුවන්. ද්වේෂය ඇවිස්සෙන්න පුළුවන්. එතකොට අපි හන්නේ මේ දැන් මේ අරතිය කියන එක කුසල අකුසල දෙක දෙකම යට කරන්න හේතු වෙන ක්‍රියාවක් විදිහට ගන්න පුළුවන්. පැත්තෙන්ම හැබැයි සාන්නසිතින් අර අරතිය කියන එක අර මොකද දැන් අතන රාගයේ යටපත් වුණාට තව දෙයක් ඉතින් අකුසල පැත්තෙන් නැවිලා. මොකද එහෙම අකුසලයෙන් ස්වාමීනාත කවදාවත් කුසලයක් මතු කරගන්න බෑනේ. එහෙමයි. එතන අකුසල නම් අකුසල්ම තමයි. දසිතක වැඩ කරන්නේ අකුසල් චෛසික 14 නම් ස්වාමීනාත ආ ඒක ඇතුළට සද්ධාාවක් ගන්න බෑ. එහෙම එහෙම. එතකොට සද්ධා චෛසිකයේ මුල් කරගෙන ඒ කුසල චෛසික වැඩ කරනවා මේක ඇතුළට ලෝභයක් ඔය කියන චෛතසිකයක් ඇතුල් වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට දැන් අපිට අර බැලු බැලමට අපිට පේන විදිහ අපි මේ කතා කරලා අර මහ ලොකු ප්‍රශ්නයක් නැත්නම් අපේ කාමච්ඡන්දයෙන් වෙන හානියක්, ඊළඟට ව්‍යාපාදයෙන් වෙන හානියක් සමහර වෙලාවට තියෙන මෙද්දේ නිසා වලකින්න පුළුවන්. හැබැයි ඉතින් තියෙන මෙද්දේ කියලා කියන්නේ අකුසලයක් තමයි. එහෙම. එතකොට අපි හඳුරන්නේ දැන් කවුරු හරි කෙනෙක් ওই විදිහට කරනකොට මේ මනස සම්බන්ධ වෙන ක්‍රියාකාරකම් වලදී විතරද ඔය කියන අරතිය ඇති වෙන්නේ. කියන්නේ දැන් බණ අහනවා කියන එක අපි කනෙන් අහලා හිතින් ගන්නවා වගේ වැඩක් නේ. භාවනා කරනවා කියන එක දැන් දානයක් වගේ වෙලාවකත් ඔය විදිහටම එන්න පුළුවන් ද අපි හඳන්නේ. මේ කායික ක්‍රියාකාරකම් සම්බන්ධ කරලා කරන වැඩවල ඇත්තටම සම්මත දැන් දානයක් දෙනකොට උනත් ඒ දාණයට රතියක් කැමැත්තක් නැත්නම් ඔය කිසියම් මේ මොන පිස්සු වැඩක්ද කියලා එහෙම සමහරුන්ට මේ ශ්‍රද්ධාව නැති වුනහම ඇත්තටම දැන් මේ කියන්නේ බුදුරජාණන්ත් දේශනා කරන්නේ හරියට මේ ශ්‍රද්ධාව කියන එක අර වැට මායිම වගේ අපි හිතමු රටක් වෙන් කරන ඒ ඒ ලකුණ ඒ සංඥාව අර අපේ මායිම් ලකුණ කියලා කියනවා. ඒ ලකුණ සාමාන්‍ය යට දානවනේ මොකද ඒක ගැලවුණොත් මේ මායිම වරදිනවා. එහෙම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ ඉස්සරහට යන කෙනා අර වැටමායිමේ තියෙන කනුව යටට දහනවා වගේ ශ්‍රද්ධාව හොඳට ශක්තිමත් කරගන්නවා. අර නගරූපම සූත්‍රයේ ශ්‍රද්ධාව ස්තම්භයක් හැටියට හඳුන්වනවා. දේශනා කරනවා. එතකොට සම්මාත ඒ වගේ ඒ රටට තියෙන කනුව නැත්නම් නගරයේ දැන් නගරූපම සූත්‍රයේ සඳහන් මේ ඒ නැත්නම් ඉන්ද්‍ර කීලය මේ ශ්‍රද්ධාව ශක්තිමත් වෙන්න ඕන. එහෙම. දැන් බලන්න ශ්‍රද්ධාව ශක්තිමත් නැති වුනහම සාමනස දන් දෙනවා අතර කිසිම මේ දාණයෙන් එක පැහැදිලි වෙනවා එතන හැසිරීමෙන් පැහැදිලි වෙනවා එතන තීන මිද්දේ ක්‍රියාකාරීත්වයක් තියෙනවද අපේ අනේ අර දැන් කවුරු හරි දාණය දෙන්න අකමැති අරතිය නමුත් තීන මිද්දේ කොහොමද එතට ගලපගන්නේ? තීන මිද්දේට වඩා ඇත්තට සමහර වෙලාවට දාන දෙන අතර ගිහලා නිදා ගන්නවා ඒ වගේ වැඩක්ද? නෑ නිදා ගැනීමම නෙවෙයි ඉතින් අර අල්ලස කමයියෝ මේ හාමුදුර මොනවා කියනවද දන්නේ නැහැ. මොන එහෙම හිතන්නත් පුළුවන් නේ. අපි හිතමු දැන් විනෝදයට බාර එක් කෙනෙක් එයාට මේ කොහොම දඟලලා කරලා ඉන්න දැන් මේ ස්වාමීන් වහන්සේලා බාන මේක ඉවර වෙන්නේ කියලාද කියලා හිතන්න බැරිද හිතන්න පුළුවන්. එහෙමයි. හැබැයි එතන බොහොම කල්පනා අර අකමැත්තෙන් අනිත් අයගේ මෙහෙවීමෙන් වගේ තමයි ඒක කරන්නේ තමයි සම්හත් ඒ වැඩේ කෙරෙන්නේ. එතකොට දැන් සමහර වෙලාවට සම්හත් ඔය දානයක් දෙන එකේදී අහපු ඒ කතාවේදී එහෙම අකමැත්ත ප්‍රකාශ වෙනවා නම් එතන දේශසිතුත් වැඩ කරනවා. අපි යන්නේ මේ තියෙන විදිහ නිකන් පසුබස්නා ගතියකුත් එහෙම ලක්ෂණකුත් තියෙනවද? ය නිදි මත එහෙමයි. දැන් දැන් අපි ගොඩාක් කාලවට කතා කරන්නේ තියෙන විදිහ කියපු ගමන් මේ නිදි මත ගැනනේ අපහන්නේ. ඔව්. නේද? ඒක ඒක අමතරව මොනවද තීන මිදේ තියෙන ලක්ෂණ? නිින්ද යන එක විතරද නැත්නම් එහෙම නැතුව නෑ දැන් එතනත් අපි සම නිින්ද ගැනත් පොඩ්ඩක් අපි ඒක දැනගන්න ඕන දැන් මේ නිදා ගැනීම තීන විද්දේ නෙවෙයි එහෙම නැත්නම් මේ නිදාගෙන ඉන්න හැම වෙලාවකම අකුසල දැන් එහෙම බැලුවොත් එහෙනම් බුදුරජාණන් වහන්සේ සැතපුණා එහෙමයි එහෙමයි ඒතරම රහතන් වහන්සේලා සැතපීලා තියෙනවා මොකද්ද අපේ හාන්නේ මොකද මේක හොඳ තැනක් සාමනස මතු කරේ දැන් සාමාන්‍යයෙන් මේ තීන මිද්ද කියලා කියන්නේ සිතට බලපාන අකුසල চৈতසික දෙකක්. එහෙම. හැබැයි නින්ද කියලා කියන්නේ කයට බලපාන දෙයක්. එහෙම. කයට අවශ්‍ය දෙයක්. හැබැයි අර හිතේ හැකිදීමේ ස්වභාවය, පසුබස්නා ස්වභාවය, කම්මැලි ස්වභාවය, අලස ස්වභාවය ඇති වෙනකොට ටිකක් ආ දැන් මට නිදිමතයි මම නිදා ගන්න ඕන. අනේ මේ තේනවා. එහෙම. දැන් බලන්න දැන් මොහොනේ කරනවා කියන එක දැන් බලන්න හිත සත්‍යමත් නැති කෙනා දැන් ඔන්න ඔබ දැන් නිදාගෙන ඔබ දැන් නිදාගෙන ඉතින් අරයා ඒක මෙතර ගන්නවා මම දැන් නිදි තමයි කියලා එයා නිදාගෙන නිින්ද යනවා එහෙම අර හිත සත්‍යමත් නැති කෙනා හැබැයි අර ඒ මෝහණය කරන කෙනා දැන් ඔබ දැන් නිදි දැන් නිදි දැන් නිදි කියලා කියනකොට එයා හිත සිහිය දිනු කරපු කෙනෙක් නා නෑ මම දැන් නිදි නෑ මම බොහොම අවදියෙන් ඉන්නේ කියලා එයා වරු ගානක් කිව්වත් අරයා නිදි කරන්න බෑ එහෙම අර හිත දුබල කෙනා නිදි නිදි කියනකොට එයා අර තීන මිද්ද හොඳට වැඩ කරලා එයා කය දා ගන්නවා එතකොට සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් ඇහුවා මේ නින්ද කියන එක ඇත්තටම නින්ද ඇති වෙනවා කියන විදිහ නිසා. එහෙම. නමුත් සාමාන්‍යංශ නින්ද කියලා කියන්නේ ඇත්තටම කයට අවශ්‍ය දෙයක්. එහෙම. හැබැයි තියෙන විද්‍යෙන් කරන්නේ සිතේ හැකිලිච්ච ඒ චිත්තචෛසික ධර්ම හකුලන එක තමයි තියෙන විද්‍යෙන් කරන්නේ. අපි මෙහෙම කිව්වොත් හරියද? දැන් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සහ නිකලස් උතුමන් සහ කෙලස් දමනය කිරීමේ යෙදෙන උත්තමයන් වහන්සේලා නිින්ද ලබා ගන්න අවශ්‍යතාවයක් අනුව එහෙම නීවරණ ධර්මයකට යටපත් වෙච්ච එක්කෙනා නිින්ද ලබා ගන්න ආශාවට යට වෙලා කියන නිදිමතට කැමති ප්‍රියයි රහතන් වහන්සේලා නිදාගන්නේ එහෙම නිදාගන්න තියෙන ආශාව නිසා නෙවෙයි අවශ්‍යතාවය නිසා අවශ්‍යතාවය නිසා දැන් කෑම කන එක සම්බන්ධව අපි හනගත්තොත් දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය කෑම කන්නේ ආසාවටනේ නමුත් හිත දියුණු කරපු උත්මයෝ කෑම අනුභව කරන්නේ අවශ්‍යතාවය මේ ශරීරේ පවත්වා ගැනීම සඳහා ඒ විදිහට ගන්න පුළුවන් අපි හා. ඔව් ඇත්තටම සම්පේක හරි. දැන් රහතන් වහන්සේ නමක් ඇත්තට මේ කයට ස්වාමීන් වහන්සේ ඒ විවේකයක් දෙන්න ඕනේ. එහෙමයි. කයට විවේකයක් දුන්නේ නැත්නම් මේක පවත්වන්න බෑ. තොන්දොස් කිපෙන්න පුළුවන්. එහෙනම් කියන්නේ දැන් දැන් රහතන් වහන්සේලා බොහොම සීයෙන් සැතපෙනවා. දැන් බලන්න සාංශ මේ නිින්ද අත්‍යවශ්‍ය දෙයක් නම් දැන් කවුද අපේ රහතන් වහන්සේලා කීප නමක් සඳහන් වෙනවා විශේෂයෙන්ම නිරෝගී සමයේ කවු දීර්ඝාස වැඩිම වින්ද රහතන් වහන්සේ නිරෝගී සම්පන්න බක්කුල මහරහතන් බක්කුල මහරහතන් වහන්සේ දැන් බක්කුල මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ බලන්න අවුරුදු 80ක්ම උන්වහන්සේ ඉරියව් තුනකින් ඉඳලා ඉන්නේ සත පිළා නැහැ. එහෙම. ඒක දැන් නින්ද අවශ්‍යම නම් ඉතින් උන්වහන්සේ දැන් ඒ උන්වහන්සේගේ චරිතාපදානය සඳහන් වෙනවා උන්වහන්සේ අවුරුදු 80ම ඉරියව් තුනකින් ගත කරලා තියෙනවා. හැබැයි අපහන් ඒකේ ඉතින් හැමෝටම කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඔව් හැමෝටම කරන්න බැහැ. 80 මහා ශ්‍රාවකයන්ගේ එක රහතන් වහන්සේ එහෙම ඉඳලා තියෙනවා. හැබැයි සම්ප එක නෙවෙයි. දැන් අපි ගත්තොත් සරියුත් මහ රහතන් වහන්සේ අවුරුදු 30ක් ඉරියව් තුනක ඉඳලා තියෙනවා. එහෙමයි. මුගලන් මහ රහතන් වහන්සේ අවුරුදු 30ක් ඉඳලා තියෙනවා. එහෙමයි. අනුරුද්ධ මහ රහතන් වහන්සේ අවුරුදු 55ක් ඉඳලා තියෙනවා. එහෙමයි. රත්පාල ස්වාමීන් මේ චක්කුපාල ස්වාමීන් අවුරුදු 12ක් ඉරියව් තුනක ඉඳලා තියෙනවා. ඒ වගේ ස්වාමීන් සමහර රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා. හැබැයි ගොඩක් රහතන් වහන්සේලා ඒ ශරීරයට අවශ්‍ය විවේකී. ඒ කියන්නේ සතපින් නැතුව අනිත් ඉරියව් තුනෙන් හිතේ කියන එකයි අපි හඳුනගන්න කරන්නේ ඉඳලා තියෙනවා එතකොට හැබැයි බහුතරයක් රහතන් වහන්සේට සතපිල තියෙනවා සතපිලා තියෙනවා අනිවාර්යෙන් සතපිලා තියෙනවා එහෙමයි එතකොට සාන්නතෙන් ස්වාමීන් වහන්සේ මතක් කරපු එක හරියි උන්වහන්සේලා මේකට මේ අමුතුවෙන් ඇලීමක් නිසා දැන් මේ තියෙන අලසකම් මෙලිකම් ඒවා උන්වහන්සේලාට නෑ. නමුත් උන්වහන්සේලා දන්නවා මේ ශරීර කූරුව විවේකය මේකට අවශ්‍යයි. එහෙම. ඒ කයට අවශ්‍ය දෙයක් මේක. එහෙම. දැන් සාමාන්‍යයෙන් අපි වාහනයක් පදවනකොටත් අපේ හඳුරන්නේ දැන් මේක එක දිගට පැදලා තියෙන හින්දා පොඩ්ඩක් වාහනයට විවේකයක් දෙන්න ඕන කියන හැඟීමෙන් ඒ වගේ තමයි මේකත් යන්ත්‍රයක් නේ ශරීර කුඩුව කියන්නේ ඒකට විවේක ගැන්වීම වශයෙන් කරනවා මිස ක්ලේශයට යට වෙලා කරන වැඩක් නෙවෙයි ක්ලේශයට යට වෙලා කරන වැඩක් නෙවෙයි අත්‍තරම් සම්ද අපි හිතුවොත් මෙහෙම දැන් බැරි වෙලා හරි අපිට පුළුවන් නම් මේ කයයෙන් මේ සිත වෙන්කරන්න කවදාවත් සිත නම් නිදා ගන්න නැහැ එහෙමයි සමග කිසිම මොහොතක සිත නිදා ගන්න නැහැ. දැන් බලන්න සිත නිතර වැඩ කරනවා. සිත නිදාගත්තා නම් එදාට අපි නිවන් දැකලා ඉවරයි. අපි හන්නේ සිත ගත නිදා ගන්න වෙලාවෙත් සිත ඇහැරිලාද තියෙන්නේ? ඔව් අත්‍තරම සානස දැන් අපි එහෙම ගත්තොත් සානස කොහොමද ප්‍රශ්න අහනවා. ඇත්තම ගත සානස ගත පිට වෙලාවට සිත අවදි. එහෙමයි. සිත අවදින් කියන්නේ මොකද? දැන් සිත නිදාගත්තා නම් ඇත්තටම අපේ මේ ප්‍රශ්නේ ඉවරයි. ඒක මොකද එතන ඉවරයිනේ. මේ සිත නදා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ සිතේ ක්‍රියාකාරීත්වය නවත්තනවා කියන එක. ක්‍රියාකාරීත්වය නවත්තනවා. එහෙමයි. අරමුණු ගන්න එක නවත්තනවා. අරමුණු ගන්න එක නවත්තනවා. ඒක මන්නද දැන් අත්‍තරම අපි. ඒක නදා ගන්න ඉන්න වෙලාවට මොකද කරන්නේ? ඉන්න වෙලාවට තමයි අපේ මොලේ ක්‍රියාකාරීත්වය මම දැන් ඒක එතෙන්ට එනවා. එහෙම. මොලේ ක්‍රියාකාරීත්වය තඩපණ කරනවා යම් කිසි මට්ටමකට. ඊළඟට සෛලවල තියෙන ඒ ක්‍රියාකාරීත්වය ඔක්කොම අඩපණ කරනවා. හැබැයි සිත ස්වාමීන් වහන්සේ අර බහාංග සිතට යනවා කියන්නේ අන්න ඒකයි. එහෙමයි. එතකොට ඒ කියන්නේ අපි දැන් ප්‍රතිසන්දියක යම් බඳුක කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් නිසා අපි උප්පත්තිය ලැබුවා නම් ඒ ඒ මුල් ඒ සිතට අර ඒ භවංග සිත කියන්නේ ප්‍රතිසන්දි සිතට මේ අවිච්ඡින්න වේ අරමුණේ වේ සිත ක්‍රියාත්මක වෙන අපි නෙන්දෙද්දි. එහෙම. මේ මෙහෙම හෙවුත් අවදියෙන් ඉන්න වෙලාවේදී ඉන්ද්‍රයන්ට ගෝචර වෙච්ච අරමුණු හිතට දේ දුන්නාම ඒව හිතේ තැම්පත් කර වුණාට පස්සේ නිින්ද ගියාම ඒ තැම්පත් වෙච්ච අරමුණුත් එක්ක හිත වැඩ කරන්න පුළුවන්. ඔය එහෙමත් වැඩ කරන අවස්ථාවක් ඉන්නේ අනුභූත පූර්ව ආරම්භන කියලා ඔය සිහින පේන ක්‍රමයක් තියෙනවා. එහෙම. දවාලේ ගත්ත දේවල් රැය වෙනකොට පේන ගතියක් තියෙනවා. එහෙම. ඒ නමුත් සාන්නත මේ භවාංග හිත කියලා කියන්නේ අර ප්‍රතිසන්දි හිතමයි. එහෙම. ඒ හිතත් ඒ ගත්ත අරමුණක් එක්ක හිත දැන් භවාංග හිත කියන්නේ හිත ඒ හිත පවතිනවා හිත අවදිමින් ඉන්නවා. එහෙම. හිත මේ මැරෙලා නැහැ. අපිට සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදිහට කිව්වොත්. එහෙම. එහෙම සිත එතන වෙන වෙන භවංග කියන එකේ ස්වභාවය මොන වගේද අපි භවංග කියන සිතේ ස්වභාවය සානත් ඒක ඉතින් දැන් හිත පවතින ඕන නිසා දැන් සතපුණාම දැන් සාන්තිකව කය අඩපණ වුණාට පස්සේ සිතට පවතින දෙයක් තියෙන්න බෑ. එතකොට අර ප්‍රතිසන්දි මුලින් Taman ගත්ත ප්‍රතිසන්දියත් එක්ක ඒ ප්‍රතිසන්දි හිතේ අර ඒ ගත්ත ඒ මූලික ප්‍රතිසන්දීදී ඇති කරගත අරමුණත් එක්කද අරමුණත් එක්ක මොකද සිත හැමතිස්සෙම අරමුණක් එක්කනේ පවතින්නේ පවතින අර ඒ ප්‍රතිසන්දියත් එක්ක ගත්ත අරමුණත් එක්ක හිත වැඩ කරනවා එහෙම ඒක තමයි සංස භවංග හිත කියලා කියන්නේ ඒතර නිදා ගන්න කාල සීමාවේදී දිගටම මේ ප්‍රතිසන්දියට දෙන්නේ පැහැදිලිවම අභිධර්ම පොත්වල සඳහන් වන සංස ඒ ප්‍රතිසන්දිත තමයි යන්නේ එතකොට ඒ කියන්නේ අපි හඳන ළමා අවස්ථාවට යනවද මොකද්ද ප්‍රතිසන්දී කියලා කියන්නේ ඒම අවස්ථාවවලදී නෑ ඒක අපිට සාමාන්‍යයෙන් අපි හිතන විදිහට මේ එහෙම එකක් නෙවෙයි සාමාන්‍යද ඒක ඒක බොහොම සූක්ෂම අවස්ථාවක් ඒක අපිට තේරෙන්නේ අපිට අතරට තේරුම් ගන්න බෑ. අපි අර මෙහෙම කිව්වොත් මම දැන් ප්‍රතිසන්ධිය කියලා අපි සාමාන්‍යයෙන් ගොරෝසු අර්ථයෙන් කිව්වම මේ මැරෙද නැවත උපදින අවස්ථාව ප්‍රතිසන්ධිය කියලා කියන. නමුත් අර කුසලාරම්මණයක් සිත තුළ නැවත නැවත ඉපදෙන අවස්ථාව. එහෙම කියන්න පුළුවන්ද අපි හන්දනේ? එහෙම කියන්න බෑ සම්මන්. මේක භවාංග හිත කියන්නේ එහෙම සත්‍යමත් එක කුසල අකුසල පැත්තට යන්නේ නැහැ. එහෙමයි. ඒක දැන් සම්මන් දැන් අපි මට ඇත්තටම මේ නවීන උපමාවක් මේ වෙලාවට ඔළුවට එන්නේ නැහැ. මතක් එහෙමයි. ඔව්. ඇත්තටම දැන් සමහර වෙලාවට මේ සංකර හිතේ නැවැත්ම කියන්නේ සිත් අපි හිතමු හිත පවතින්න එපයි. දැන් මොකද හිත එතනින්ම දැන් අපි නිින්ද ගියා. හිතේ මූලික ස්වභාවය තමයි අරමුණුත් සමගම තමයි හිත උපදින්නේ. සිත චෛතසික වෙනස් කරන්න බෑ. ඒ අරමුණුත් සමග ඉන්න හින්දා තමයි මම ප්‍රතිසන්දේදී ගත්ත ඒ අරමුණත් එක්ක හිත ඉන්නවා වෙලාවේ. එහෙම. ඒක අපි දන්නේ නැහැ. දැන් අපි හිතමු අවුරුදු 80ක 100 කෙනෙක් නිදා ගන්නවා කියලා. එතකොට ඒ ඒ 100ගේ ප්‍රතිසන්ධි වෙන අවස්ථාවට හිත යනවද හැමදාම? නිදා ගන්න අවස්ථාවේ ප්‍රතිසන්ධියේදී ගත්ත ඒ සිතට අනිවාර්යයෙන්ම ඒ අරමුණට සිත යනවා කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. දැන් මොන වගේ අරමුණක් අපහානේ ප්‍රතිසන්දීති සාමාන්‍ය ගන්න අරමුණක් අපිට පැහැදිලි කරගත්තොත් සාමාන්‍යයෙන් ඇත්තටම ඒක අපිට කියන්න අමාරුයි. එහෙමයි. ඒ කියන්නේ දැන් ප්‍රතිසන්දීදී ගන්න නෑ දැන් සාමාන්‍යයෙන් මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සු උපදිනකොට ප්‍රතිසන්දී ලබා ගන්න එක එක අරමුණු තියෙනවනේ අපහාම. සානක එක කුසල ආරම්මණයක් වෙන්නත් පුළුවන්. ඉතින් මිනිසෙක් වෙන්න අනිවාර්යෙන් කුසල ආරම්මණයක් අවශ්‍යයි. අවශ්‍යයිනේ. ඒතර කුසල ආරම්මණයට ගියාට ස්වාමීන් වහන්සේ භවාංග හිතක ඒක කිසිම ශක්තිමත් භාවයක් නැහැ. කුසල් බව අපි දැන් හිතනවා අපි දැන් එන නිදාගත්තාම මම දැන් කුසල් සිතකින් ඉපදිච්ච කෙනෙක් ඒ නිසා මට නිදාගත්තම තර කුසල ආරම්මණයටම ගිහලා මට නැවත නැවත කුසල් සිත් ඇති වෙන එහෙම එකක් නැහැ. එහෙම කුසල් සිත් ඇති වෙන්න නම් ඒක චේතනාවක් හොඳට පහළ වෙන්න ඉතින්. එහෙම. එතන ස්වාමීන් අලෝභාදේ සමෝහාදී එහෙම චේතනා පහළ වෙන්නේ එතන තනිකර නිකන් අර හිත පැවතීමක් විතරයි භවාංගය කියලා. අපි හන්නේ දැන් අපිට මේක දැන් අභිධර්මයේත් එක ගොඩක් විස්තර වෙන නිසා චිත්ත වීතියක් හඳුනගත්තොත් අපේ හඳුරු බොහොම ප්‍රවීණයින් එතෙන්දිත් චිත්ත වීතිය විග්‍රහ කරනකොටත් තියෙනව නේද අපි යන්නද භවංග භවංග චලන භවංග උපච්ඡේද ආදී වශයෙන් ඒතර ඒ බලන්න දැන් එතනත් අපි චිත්ත වීතියක් ගත්තොත් ඒ විදිහම තමයි දැන් භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරවදන සම්පර්ශන සම්පීර්ණ ඔත්තපන ගවන් එතකොට ගවන් සිත ආපහු මේ සදාරම්මන කියලා ආපහු භවංගයට වැටෙනවා එතකොට සාමාන්‍ය සම්මස්ත දැන් ඔතනදී එතන භවංගය කියන්නේ මොකක්ද භවංග කියන්නේ අපි දැන් මෙහෙම හිතමු දැන් ඔන්න අපි නිදාගෙන ඉන්නවා. අඹ ගහක් කර දැන් අපි අපි ධර්මයේ කියන උපමාවක් ගන්නවා. උදාහරණ එහෙමයි. එතකොට අඹ ගහක් කර නිදාගෙන ඉන්නකොට ඔන්න එකපාරම අඹ ගෙඩියක් වැටෙනවා. අඹ ගෙඩියක් වැටෙනකොට දැන් ඔන්න අර භවාංගයේ දැන් නිදිනිය නිදාගෙන ඉන්න මේ භවාංග එකපාරම දැන් හිත හිත නිදි නෑ අපි මේක නැවත නැවත කියන්නේ භවාංග හිත කියන්නේ ඇත්තටම අර හිත පවතින්න ඕන නිසා ඒක කර්මානුරූප සකච්ඡිත දෙයක්. එහෙම. ඒතර භවංගේ එහෙම නිදාගෙන ඉන්න හිත එකපාර භවංග චලන අර පාරම අර භවංග ගෑස් වෙනවා. එද ආරම්භකදී සබ්ද ඇහිලා. එහෙම. ඒතර භවංග භවංග චලන භවංග උපච්ඡේද භවංගේ නැගිටිනවා. එහෙම. අර තරණේ උනාට පස්සේ එයා නැගිටිනවා. නැගිටලා ඉන්නවා තව කෘත්‍යයක් කරන පංචද්වාර වර්ධන. පංචද්වාර වර්ධනෙන් බලන කොහෙන්ද මේක ආවේ? ආවර්ජන කළ බලනවා මේක ආවේ ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද. එතකොට ආ තේරෙනවා මේක ඇවිල්ලා තියෙන්නේ කනට. පංචද්වාර වර්ධන. ඊට පස්සේ ඔන්න සිත් පහළ වෙනවා. සෝත චක්කු විඥාන, සෝත විඥාන පහළ වෙනවා. ඊළඟ සෝත විඥාන හිතම ඊළඟට ඒක සම්පටිච්චන. සම්පටිච්චන. එතකොට යා මේක බල අනිවාර්යෙන් පිළිගන්නවා මේක ඒකාන්තයෙන්ම ඇවිල්ලා තියෙන්නේ මේ සෝතද්්වාරයට. සම්පටිච්චන. සම් තියෙන එක තීරණේ ස්ථීර කරනවා අනිවාර්යෙන්ම මේ શબ્දයක්ම ඇවිල්ලා තියෙනවා. සංති. ඊළඟට වොත්තපන කියලා කියන සංති එක මනෝද්වාරයට ලංවන සිතක්. ඒක ව්‍යවස්ථාපනය කරලා බලන විමසලා බලනවා. විමසලා බලනවා. එහෙම. ඒක අර ස්ථාවරම කරගන්න අවස්ථාවක් ඇති තමයි එහෙම සඳහන් වන්නේ. ඊළඟට වොත්තපන ඊළඟට ඔන්න සංති ඒක කුසලයක් හරි අකුසලයක් හරි බවට පත් වෙනවා දවං. ඒක දවං කියන්නේ එක්කෝ කුසල් දවං ඒක අකුසල. දවන කියන්නේ අරමුණේ සිත පවතින කාලය නේද අපේ? ඇත්තට දවන කියන්නේ වේගවත් කෙනෙක් දවන කියලා කියන්නේ. ඒක දවනය කියලා කියන්නේ එතන ඒවා තමයි කුසල් හෝ අකුසල් බවට පත් වෙන. දැන් අපි ගන්න මේ පංචේන්ද්‍රයන්ගෙන් මේ ආයතන හයෙන් ගන්න ඕනම අරමුණක් තමයි කුසල් අකුසල් බවට පත් වෙනවා. එහෙම. ඒවා සමහරකට සාමාන්‍යයෙන් සත්‍යමත් අකුසල් වෙන්න පුළුවන්. ඒ වගේම සත්‍යමත් නැති අකුසල් වෙන්නත් පුළුවන්. කර්ම සහ කර්මපත නොවන අකුසල් වෙන්න පුළුවන්. ඒවලු අපි හන්දර මතක් කරපොත් දැන් ඉන්ද්‍රියන්ගෙන් ගන්න ඕනම අරමුණක් මුල් කරගෙන කුසලයක් හරි අකුසලයක් හරි ඇති නොවන අවස්ථාවක් එන්නේ නැද්ද අපි හන්දර? ඔය දෙකටමද වැටෙන්නේ අනිවාර්යයෙන්. නෑ, සම්මත දැන් ඇත්තටම උපේක්ෂා අරමුණු ඇති වෙනවා. එහෙම. ඉතින් නමුත් සම්මත දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපි දැන් මේ මේ තථාගත ධර්මය සාංශපිනකට පටිසම්පාදේ කියලා කියන්නේ එහෙම හැම දෙයකම හේතුවක් තියෙනවා එහෙම. ඒකෝට අපි දැන් මේ ඇහෙන් රූපයක් දැක්කහම අපි මේ ලක්ෂණ රූපයක් දකින්නේ සානත් අපි කියන ලක්ෂණ රූපයක් දැක්කයි කියලා. ලක්ෂණ රූපයක් අපි දකින්නේ සංසාරයේ කරගත්ත කුසල විපාකයක් නිසා. එහෙම. ඒක කාටවත් නෑ කියන්නේ ධර්මයට අනුව ඒක එහෙමම තමයි. එතකොට දැන් ඒක නේ අපි සත්‍ය විඳිනවා කියලා කියන්නේ. දැන් අපි කැමති ආරූපයක් දැක්කම කැමති ශබ්දයක් අහුවම කැමැති රසයක් ආග්‍රහණය කැමැති සුවඳක් ආග්‍රහණය කරාම කැමැති රසයක් මේ විඳහම කයට පහසක් වෙන ඕක ටික තමයි සැප කියලා කියන්නේ. එතකොට මේක හේතු තියෙනවා. හේතු ඒකාන්තයෙන්ම කුසල හේතු. සංසාරේ කරගත්ත කුසල හේතුවක් නිසා. එතකොට දැන් බලන්න සාන්නත් මේ කුසල හේතුවක් නිසා අපිට දැන් ලස්සන දෙයක් දැක්කහම ඒක පාරම ඇති වෙන්නේ සාමනාංශ ධර්මයේ නැත්තම්. ඒකයි මේ සංසාරේ චක්‍රය කියන්නේ හරිම පුදුම එකක්. මේක මේ ධර්මයේ දන්නේ නැත්නම් පුදුම අනාථ වීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම. එතකොට දැන් බලන්න මේකයි මේ සංසාරේ දැන් කන කැස් දෑ උපමා වලින් ඊළඟට නොඑක් නොඑක් මේ සංසාරයේ ස්වභාවය සඳහන් වෙන උපමා වලින් අනමසග්ග සංයුත්තේ හැටියට මේ සංසාරයේ කියන එක සම්බන්ධ අපිට කතා කරලා නිම කරන්න බෑ. එතකොට දැන් බලන්න දැන් අපි ඒ වගේ ලක්ෂණ අරමුණක් දැක්කේ සංසාරයේ කරගත්ත කුසල විපාකයක් නිසා ඒක කුසලයක් නිසා ඒ දැකපු ඒ ලස්සන රූපෙන් අපිට ඇති වෙන්න පුළුවන් ධර්මය දන්නේ නැත්නම් ලෝභ කුසලය. ඒ දැක්ක ගමන් ඇති වෙන්නේ ලෝභය. එහෙනම් හැබැයි ස්වාමීන් වහන්සේ ඇහුවා දැන් හැම එකම කුසල්ද අකුසල් බවට පත් වෙනවාද කියලා. දැන් ඇත්තරම කුසල් අකුසල් වලට ඒකාන්තයෙන් පත් වෙනවා. හැබැයි සත්‍යමත් නොවෙන්න පුළුවන්. එහෙනම් ආදිත්‍ය පරියාසූත්‍රය ගන්නත් අපිට ඒක හොඳට තේරෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ අර ධර්මයේ දන්නවා නම් යෝනිසෝ මනසිකාරය තුල ඉන්නවා නම් ඕනම අරමුණක් කුසල් බවට හරවන්න පුළුවන්. එහෙමයි. දැන් අපිට අර ලස්සන කුසලයක් නිසා ලස්සන අරමුණක් දැක්කම ඒක අනිත්‍යයි කියලා හිතා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒක අනිත්‍යයි. ඒක අපිට කුසලයේ පැත්තට හරවන්න පුළුවන් නම් මොන ක්‍රමයකට හරි. දැන් මලක් දැක්කම අනේ භාගතුන හදට පූජා වේවා කියලා හිතුවනම් ඒක අපිට කුසලයේ පැත්තට හරවන්න පුළුවන්. එහෙම. ඒ වගේම අපිට ප්‍රතිග අපි අකමැති අකුසලයේ විපාකයක් නිසා අපි අකමැති අරමුණක් දැක්කත් අපිට ඒකත් කුසලයකට හරවන්න පුළුවන් ඒක අනිත්‍ය ස්වභාවයෙන් මෙනෙහි කරලා හරි මොනෑම් ආකාරයකට කුසල් පැත්තට දාගත්තොත් කුසලයකට ඒකට හරවන්න පුළුවන් එහෙම එතකොට අපි හන්නේ දැන් අපි ගොඩක් තීන මිද්දය නිදිමත ස්වභාවය ගැන කතා කරලා භවංග සිත ගැන කතා කරලා ටිකක් විතර මාත්‍රකාව එහා මෙහා වුණා කියලා ප්‍රේක්ෂක පින්නත් ඔබට කල්පනා වෙන්න පුළුවන් නමුත් අපි අවධානය කරන බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා මේ තීන විද්‍ය කියන්නේ නිදිමතයි කියන එක ගැන. ඒතර අපි හාමුදුරුවෝ පැහැදිලි කරනවා තීන විද්‍ය කියලා කියන්නේ ඒ නිදිමතම නෙවෙයි නිදිමත යනු තීන විද්‍ය එක්තරා පැතිකඩක් පමණයි කියන එක. මේක මානසික ක්‍රියාවලියක් කියන එක. මනස හා සිතවිලි හා බැඳුන ක්‍රියාවලියක් කියන එක උන්වහන්සේ පැහැදිලි කරනවා. එතකොට අපි හඳුරන්නේ මේ වගේ තීන මිද්දයක් ඇති වෙච්ච වෙලාවක ඒ පාලනය කරගන්න අපි කුමක්ද කරන්න ඕන? ඔව් සමනාසිතින් මේ තීන මිද්දය මේ අකුසල චෛස් දෙක පාලනය කරන්න කරන්න තියෙන එකම දේ තමයි වීරිය. වීරිය. වීරිය. ඇත්තටම වීරිය ගැන සඳහන් වෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු හැටියට. එහෙම. ඒකට දැන් අපි දැන් පොතක් බලනකොට දැන් අපිට නිදිමත එනවා නම් ඒ නිදිමත එන්නේ දැන් අපිට මේ කයට ඕන අතර හිතේ තියෙන ඇකිලික් හැකිලිච්ච ස්වභාවය පස් දැන් පොත් බලන්න බෑ දැන් හරි අමාරු හිත උදේට බලනවා අර හිත තමයි ඒක කියන්නේ කය නිදි ගන්නවන්න හිත මුල් වෙනවා හිත මුල් වෙනවා එතකොට ඒ වෙලාවට සාමනස නෑ මම මේක පාඩම් කරනවා දැන් අර අපි දැන් ආරම්භක අර වස්තු වට ගත්තාම දැන් අර ඒක තියෙනවානේ අපි මීට කලින් කතා කරලා තියෙනවා කුසීත වස්තුත් ආරම්භක වස්තු 8. ඉතින් ආරම්භක වස්තු 8ේදී තියෙනවා හා දැන් මට හෙට ගමනක් තියෙනවා. අනේ මම මේ ධර්මයේ හැදිරෙන කෙනෙක්. හෙට ගමන නිසා මට කාලේ නැති වෙනවා. මම අදම මම කරන භාවනාවක් පැයක් කරනවා, පැය දෙකක් කරන්න ඕනේ. හෙට ගමන තියෙන නමුත් දැන් මෙයා අර වීර්ය ඇති කරගෙන අර දින මිද්දවලට එන්න ඉඩක් දෙන්නේ නැහැ. එහෙම. ඊළඟට දැන් ගමන ගිහිල්ලා ආවම උනත් හිතනවා අයියෝ මං ඊයේ ගමනක් ගියා. මගේ කාලේ ටිකක් අපත ගියා. නමුත් මම ඒ වෙනුවෙන් දැන් භාවනා කරන්න ඕනේ. ඒ වගේ සංස වැඩක් කරපුවාම ওই විදිහට මිතන්න පුළුවන්. කෑමක් ලැබුණාම නොලැබුණාම ওই විදිහට මිතන්න පුළුවන්. ඊළඟට පොඩි ලෙඩක් හැදුනාම අනේ මට ඊයේ අසනීප වුණා. අසනීපයක් හැදීගෙන එනකොට අනේ දැන් මට පොඩි අසනීපයක් හැදීගෙන එන්නේ. නමුත් මේක උස්සන්න වෙන්න ඉස්සර මම ටිකක් භාවනා කරන්න ඕනේ. ඊට පස්සේ අසනීපේ සුව වුණාට පස්සේ එතන අනේ මට දැන් කාලයකට මේ අපරාධ මට මේ ලැබිච්ච කාලේ මේ ධර්මයේ හැසිරෙන්න තියෙන කාලය මේ නැති වුණේ කියලා බොහෝ වීර්යය ඇති කරගෙන භාවනා කරන ඒ තමන් නිලන ධර්ම මාර්ගය ගමන් කරනවා. එතකොට සමහරවිට මේ ආරම්භ ධාතුව කියන්නේ අර වැඩ පටන් ගන්නවා. දැන් භාවනාවක් නම් මොන භාවනා කරන්න පටන් ගන්නවා. ඊළඟට ඒක පවත්වගෙන යන කාලයක් ඒ භාවනා පවත්වගෙන නික්කම ධාතුව. පරක්කම ධාතුව ඒ තමන්ගේ අවසාන ප්‍රතිඵලයට ධානයක් තත්ත්වයට හරියනකම්. නීවරණ ටික තදංග වශයෙන් යටපත් කරනකම් හරි අර ඒක පවත්වගෙන ඉන්නවනම් ඒ වීරිය තමයි මේ තියෙන මෙද්දේ මඩපවත් ගන්න තියෙන්නේ එක්‍රම බෙහෙත. හැබැයි අටුවාවල තවත් සඳහන් වෙනවා මේ තමන දැනගෙන ආහාර ගැනීම. දැන් මොකද ආහාර වැඩි වුණාම සාංශ කොහොමත් ටිකක් මේ කයට දරා ගන්න බැරි වෙනකොට තියෙන මිද්ද ඇති වෙනවා. සහ කියලා කියන්නේ අපත්‍ය ආහාර අනුභවයත් ඒකට බලපෑම් අපත්‍ය ආහාරත් ඒ ගැනීම තුලිමුත් සමහරවිට ලෙඩ රෝග ඇති වෙලා Tamanට ගැළපෙන්නේ නැති ආහාර අරගෙන මේ කයේ යම් යම් විකෘතිතා ඇති වෙලා ආයතන මිද්දේ හට ගන්න පුළුවන්. එහෙම. දැන් අපි හන්නේ ප්‍රේක්ෂකයෝ කැමති වෙයි සමහරකට දැනගන්න. මේ කෑමම නිදිමත හැදෙන කෑම જાති එහෙම තියෙනවද අපි අන්න මොනවද? එහෙම විශේෂ කෑමක් නැද්ද? එහෙම නැත්නම් ඕන දෙයක් වැඩියෙන් කෑවොත් නිදිමත හැදෙන ගැතියි. සාමාන්‍යයෙන් දැන් ඒ සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා දැන් කෑවහම දැන් කිරිබත්යෙන් වැඩි කාපුවහම ටිකක් නිදිමත වැඩි වෙනවා. එහෙමයි. ඉතින් ඒකත් සම්බන්ධ තමන් ප්‍රමාණය ඉක්මෝලා ආහාර ගැනීම. දැන් ඇත්තට මේ භෝජනේ මත්වන්‍යතාවය කියලා කියන්නේ ඒක අත්‍යවශ්‍ය දෙයක් යෝගාවචරයේකට. ඉතින් පමණට වඩා ආහාර ගැනීම නිසා පීන මිද්ද ඇති වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ පීන මිද්දේ මඩපාත්ත ගන්න නම් ප්‍රමාණයට ආහාර ගන්න ඕනේ. එහෙම. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුර මේකට හරි අවශ්‍යයි. ඊළඟට ඒකට හොඳ වීර්යවන්ත පරිසරක් තියෙන්න ඕනේ. ඇසුරක් තියෙනවා. ඊළඟට සම්පූර්ණ දැන් මීරිවන්ත ස්වාමීන් වහන්සේලාගෙන පීතිමල්ල ස්වාමීන් වහන්සේ. මහා සිව ස්වාමීන් වහන්සේ, චක්කුපාල ස්වාමීන් වහන්සේ. ඒ වගේ චරිත නිතරම හිතේ ඇඳිලා තියෙනවා. ඒක කියවල මතක තබාගෙන තියෙනවා. ඒක තමයි. චිත්‍රයක් වගේ ඇඳිලා තියෙන උනේ චරිත. එහෙමයි. එතකොට ආනේ චක්කුපාල ස්වාමීන් වහන්සේ තමන්ගේ ඇස් දෙක වෙනුවෙන්වත් වීර්ය අතහැරියනම් මම මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු බෝසතාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කරපු අවදී එහෙම මතකයේ අවදී එහෙම මතක් ඒ මතක් කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම සානද මේ තියෙන විද්දේ වැඩපවත්ත ගන්න පුළුවන්. ඒ කොහොමද වෙන්නේ අපේ හැඳරනේ? ඒ කියන්නේ ඒක හිතන හිතනකොට අනේ ඒ උත්සාහයත් එක්ක බලනකොට මම උත්සාහ කළේ නැහැ නේ කියලා වුණා. අපිට අත්දැකීමෙන් වුණත් සානද දැන් බලන්න දැන් සමහර වෙලාවට මේ නිදිමත ගතියක් ඇති වෙනකොට දැන් ඒකට අර මොගලන් මහරහතන් වහන්සේගේ ප්‍රකාශ මේ තියෙන විද්ද ඇතිලා තියෙනවානේ. එහෙම. උන්වහන්සේ සෝතාපන්න වෙලා ඉන්න අවදියේ තියෙන විද්ද ඒක කොච්චර බලගත් එකක්ද මේක. එහෙම. ඒ වෙලාවේ බුදුරජාණන් කියවනේ මේ මොග්ගල්ලාන මොකද මේ නිදි කියන්නේ කියලා. ඒ වෙලාව තථාගතයන් වහන්සේ කිව්වා දැන් ඔය ඉන්න ඒ මෙනෙහි කරන අරමුණ නැත්නම් අරමුණ මාරු කරන්න. ඒත් නිින්ද යනවා නම් ටිකක් මෝන සෝද ගන්න. ඒත් නිින්ද යනවා කන් දෙක අදින්න. බලන්න එතකොට තථාගතයන් වහන්සේ ආලෝක සංඥා ආලෝක සංඥා මෙනෙහි කරන්න. එහෙමත් සක්මන් කරන්න. සක්මන් කරන්න. එහෙමත් බැරි නම් ඒත් නිදි හිතගෙනත් නිින්ද යනවා නම් පොඩ්ඩක් කියලා සතපෙන්න කියලා සතපෙන්න. එතකොට සිහියෙන් නොවනේ සතපෙන්න කියලා. එතකොට සාමනහන්ත අපි යන අවසර දැන් අවසාන සොලියුෂන් එක ප්‍රතිප මේ විසඳුම තමයි සිහියෙන් නුවණින් සැතපෙන්න කියන එක. එතකොට අන්න එතෙන්දිත් අත සිහියෙන් නුවණින් සැතපීම තුල තීන මිද්දේ අඩු කියන එක එතන ඔව් දැන් ඇත්තටම එතන තථාගතයන් වහන්සේ දැන් අර එක එක දෙනවා මෙන්න මේ ටික කරන්න මේ ටික කරන්න මේ ටික එහෙම ඒක හරියන්නේ නැත්නම් උන්වහන්සේ දන්නවා මේ කයට දැන් විවේකයක් අවශ්‍යයි එහෙම ඒ අවශ්‍යතාවය අනුව අවශ්‍යතාවය සැපපෙන්න අවස්ථාව ලබා දෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් දැන් දැන් බලන්නකෝ දැන් දැන් අපිට නිදාගත්තාම සාන්ත සැපයක් පේනවනේ. කයට මොකක් සහනයක් තියෙනවා. සහ අපි හන්න මෙහෙම හිත දැන් ඔය නිදා ගන්න අය බණ අහනකොට භාවනා කරනකොට ඔය විශේෂ පින්කම් කරනවා නිදා ගන්න අය සිහියෙන් කල්පනා කළොත් ඇත්තටම මට මේ නිින්ද අවශ්‍යද කියලා එතකොට ඔය නිදි කිරා වැටෙන එක අඩු කරගන්න ඒක හේතු. එහෙම හිතන. සමත ඇත්තම අවදියෙන් ඉන්නවනම් සමත අනිවාර්යෙන් අපිට කෙලෙස් අල්ලන්න පුළුවන්. එහෙමයි. ඒකත් නේද ඇත්තට මේ නිින්ද මට අවශ්‍ය දෙයක් නෙවෙයි අනවශ්‍ය දෙයක් නේද මේ ඇති වෙලා තියෙන කියලා එයා සිහියෙන් ඉන්නවනම් තියෙන විදිහට වෙන දෙයක් නැහැ. එහෙමයි. එතකොට මේ දැන් ඇත්තටම සාන්නස්සේ ඇහුවා දැන් මේ අර දැන් කායයට දැන් ප්‍රසාදිතන් වහන්සේ මේ අවසාන අවස්ථාවේ දැන් මොකද මේ උන්වහන්සේ දන්නා මේ කය අවශ්‍යතාවය නිසා තමයි දැන් මේ හිත එහෙම පිට විඩාබර වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අන්තිම අවස්ථාවේ උන්වහන්සේ දෙනවා එන චුට්ටක් සිහිනුවණින් සැතපෙන්න කියන එක. ඒ සිහිනුවණින් සැතපෙන්න කියන එකෙන් අදහස් කරන්නේ තීන මිද්දේට පරාජය නොවේ යට කරන විදිහට සැතපෙන්න කියන එකද? පැහැදිලිවම සත්. එහෙම තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. මොකද මේ තීන මිද්දය දැන් අපි ඇත්තටම කියවනේ මේක සිතෙහි ඇතිවෙන සායිසික ස්වභාවයක්. මේ කයේ ඇතිවෙන සායිසික ස්වභාවයක් නෙවෙයි. එතකොට අපි හං කොහොමද මේ සිතෙහි ඇතිවෙන එක අන්තිමට කොහොම හරි සිතේ ඇති වුණත් නිදාගන්න එක නෙවෙන්නේ. නිදාගන්නකොට අපි හන්නේ කායිකව කරන ක්‍රියාවක්. ඇත්තටම අර සිත දැන් සංසිතනේ ප්‍රධාන මනෝකුබ්බංගමා ධම්මා කියන දේශනාවට සිත තමයි මනස තමයි ප්‍රධාන වෙන්නේ. එහෙමයි. මේ කයයි හිතයි වෙන් කරන්න බෑනේ. එහෙමයි. ඇත්තටම සිතට ඕන විදිහට තමයි අන්තිමට දැන් අපිට දැන් ඒක නිසා අයෝනිසෝ මනසිකාරය කියන්නේ. සිතට ඕන විදිහට සමහර රාගයක් ඇති වුණොත් ඒ සිතට ඕන ඒ පැත්තට අපේ දෝන වැඩි. එහෙම. මොකද ඊළඟට ද්වේෂයක් ඇති වුණොත් ඒ පැත්තට ඉතා වේගෙන් දෝන වැඩි. එහෙම. ඒ වගේ සානතර සිතේ ඇති වෙන අර කම්මැලි අලස ස්වභාවයේ හිතට දැම්මම ඒක කයට ඒකාන්ත බලපාන ඒක අමත දෙයක් නෙවෙයි තියෙන්නේ. කොහොමත් ලෙඩ රෝග පවා එහෙමනේ අපි හන්නේ. ඒ කියන්නේ සිතට දැන සිතනේ ගොඩක් කලාවට ලෙඩ වෙන්නේ. පැහැදිලි වෙන සඳහන් හිත ලෙඩ වුණාම කය ලෙඩ වෙනවා. දැන් සමහරවල්ට දැන් බලන්න දැන් ගා ටිකක් රත් වීගෙන එනකොට මිනිස්සුන්ට බොහොම හිත ලෙඩ නිකන් අන්තං කය ලෙඩ සමහරට එහෙම ඒ පැත්තෙන් ගත්තොත්. එහෙමයි. කය අන්තං අමාරුවට හිත ලෙඩ වෙනවා. සමහරකට හිත සමහරකට මනෝමය වශයෙන් කොච්චරවත් හිත ලෙඩ වෙලා කය ලෙඩ වෙන අවස්ථාවක් තියෙනවා. සමහර අය ඉන්න අපයන්නේ හිත ශක්තිමත් වුණාට පස්සේ කායික අසනීපකම් පවා අමතක වෙනවා. මම මේ උදාහරණයකට අහපු කතාවක් අපයන් දැන් කවුරු හරි ආච්චි අම්ම කෙනෙක් අපි හිතමු හොඳටම වයසක ඇඳකට වෙලා ඉන්න ඇවිද ගන්න බැරි තාලේ ඉන්න අවස්ථාවක්. එයාත් හිතාගෙන මට ඇවිදින්න බෑ මට අමාරුයි නැගිට ගන්න බෑ කියලා. ඔහොම වකුටු වෙලා ගුලි වෙලා ඉන්න ඔය සිහිය කල්පනාව තියෙන ආච්චි අම්ම කෙනෙක්ගේ ඇඟ උඩට අදීසියත් වහලෙන් ධරණී කරගෙන හිටුණොත් අපි අහන්නේ ආච්චි පැනලා දුවනවා අර ඔක්කොම අමතක කරනවා ඊට පස්සේ ආච්චි හොයාගන්න අමාරු ගැරන්ඩි හොයාගන්න ලේසි අපේ එතකොට ඇත්තටම සාසනයෙන් ඒකටම පොඩි දෙයක් මම සම්බන්ධ කරන්න මේ අපි යුද්ධ කාලේ ඇත්තටම මේ අපි ඔය කඳවුරු වලට ගිහිල්ලා තියෙන බණ කියන්නේ පිළිච්චයන් ඒ වෙලාවට ඒ සෙබළු කියන සමහර වෙලාවට යුද්ධ කරගෙන කරගෙන යනකොට තමන්ගේ ඇඟිලි නැහැ කියලා දන්නේ පස්සේ. එහෙම. එයාට දැනෙන්නේ නැහැ. සමහර අනිත් වෙලාවට සමහර පොඩ්ඩක් අත කැපුණොත් අපිට පුදුම විදිහට දැනෙලා දඟලලා බෙහෙත් දා ගන්න ගිහිල්ලා සමහර අත නැහැ. පස්සේ තමයි දන්නේ තමන්ගේ අත නැහැ කියලා. එහෙම. මොකද අර ඒ සිත ඒ වෙලාවේ තියෙන වෙනම දෙයක්. අර අර වීරය මේක සරණ ජයගන්නට ගන්න තියෙන ඒ ඕනකම තියෙන්නේ. ඒකෝට ඒ වෙලාවට කය ගැන සිහියක් නැහැ. එහෙමයි. එතකොට අර කායික උදාසීන ගතිත් නැති වෙනවා නේද? ඒ කියන්නේ දැන් අපිට අපේ හැඳුරනේ බෞද්ධයෝ විදිහට අපේ මූලික ඉලක්කය නිවනනේ. ඒ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ ඉලක්කය එල්ල කරගෙන ගමන් කරනකොට ඒ ඉලක්කය කරා ගමන් කිරීමේදීත් අපේ හැඳුරනේ ඒ තීන විදය යට වෙලා යනවා නේද? අපිට හැමතිස්සෙම අර ටාගට් එක මතක් වෙනවනම් මම මෙන්න මේ මේ ඉලක්කයටයි යන්නේ කියන එක හිතේ හැමතිස්සෙම තියෙනවනම් අර පරිබාහිරව ඒකට බාධා වෙන ඒවා යට වෙලා යන්න තියෙන ගතිය වැඩි වෙන නිසා. සාමක වීර්ය තියෙනවනම් ඉතින් ඇත්තටම අපිට අපේ බුදුසතරන් වහන්සේගේ චරිතාපදාන ගත්තාම ඊළඟට සමහර මහරහතන් වහන්සේලාගේ ස්වභාවන් ගත්තාම ඇත්තටම දැන් බලන්න පීතිමල්ල ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට දැන් කකුල් වලින් සක්මන් කරන්න බැරිව මහත් දණිතෙන් සක්මන් කරනවා. එහෙමයි. ඒකකොටනේ අර වැද්දෙක්ගේ ප්‍රහාරයට ලක් වෙන්නේ. ඒ වෙලාවේ ඒ ඊතලයේ ගලවලා එතෙන්ට මේ කොළ වගේ තනකොළ වගේ දේවල් ඒ ලේ එන තැනට ගහගෙන උන්වහන්සේ භාවනා කරනවා. ඒතර බලන්න මොන වීර්යයක්ද කියලා හිතා ගන්න බෑනේ අපිට නේද? එහෙම නැත්නම් වීර්යයිචිකේ එනකොට සම්පූර්ණයෙන්ම අර ආලෝකේ එනකොට අඳුර නැති වෙලා යනවා වගේ සම්පූර්ණ නිවරණයටපත් වෙලා යනවා. එහෙමයි. ඒතර අර ඒ නීවරණ යටපත් කර ගැනීමට අර ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ චරිත ලක්ෂණ සිහි තියා ගන්නා වගේම අර මම මතක් කළා වගේ මූලික ඉලක්කය හැමතිස්සෙම මතක තියා ගන්නවා නම් ඒ කියන්නේ දැන් බණ අහන්න ආපු වෙලාවක මගේ ඉලක්කය මේ බණ සම්පූර්ණයෙන් මහල මතක තියා ගැනීම කියන ඒ ඉලක්කය තියෙනවා නම් එයාට ඒ අවස්ථාවේ ඇති වෙන තීන මිද්දේ මැඩපවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනා කරන කෙනෙක් නම් මම මේ පැය කාල පැය භාගයේ එහෙම නැත්නම් පැය සම්පූර්ණයෙන් භාවනා කරන්න ආපු කෙනෙක්. මම මෙතන නිදා ගන්න ආපු කෙනෙක් නෙවෙයි. කියන ඉලක්කය හොඳට මතක තියෙනවා නම් මූලික අරමුණු මතක තියෙනවා නම් එයාට ඒ මූලික ඉලක්කය කරා ගමන් කරන්න පුළුවන් තීන මිද්දේ මඩ පවත් ගන්න පුළුවන්. ඉතින් අර මූලික ඉලක්කය අරමුණ අමතක වෙච්ච ගමන්ම හිතට සහ සිතිවිලි වලට තීන මිද්දේ කුසීතකම උදාසීනකම ඇවිල්ලා ඒ ඉලක්කය කරා ගමන් කරන්න එයාට ඒක ලොකු බාධාවක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ තීන මිද්ධ නීවරණය ගැන අපි හඳුනාගත යුතු වන්නේ. ප්‍රහාම්දුරන්ගෙන් බොහෝ කරුණු ඒ පිළිබඳව ප්‍රායෝගිකව ඉදිරිපත් වුණා. ඉතින් අද සාකච්ඡාව සඳහා નિયમિત කාල සීමාව අවසන් වෙච්ච නිසා අපි මීට වැඩිය මේ සාකච්ඡාව දිගු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා බොහෝ ශාසනික වැඩ රාජකාරී මැද්දේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඔබ අප වෙනුවෙන් කරුණාවෙන් ධර්මයේ අපට කියා දුන්න අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපේ පුණ්‍යානුමෝදනාව ආශිර්වාදේ පළ කරනවා. මම මේ උතුම් කුසලය අමා නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියන හෘදයාංගම ප්‍රාර්ථනාව සමගින් නැවතත් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාවක් තුළින් මෙලෙසින්